මේ පින්වත් පිරිස විශේෂයෙන්ම දන්නවා මජ්ක්‍ධිම නිකාය මූලික කරගෙන දේශනා මාලාවක් ජයමග රූපවාහිනී නාලිකාව තුලින් සිදු කරගෙන එනු ලැබුවා. දැන් මේ වෙනකොට ඒ සූත්‍ර දේශනා මාලාවේ අවසාන භාගයට අවතීර්ණය වෙලා ඉන්නේ. විශේෂයෙන්ම සූත්‍ර 148කට වැඩිය මේ වෙනකොට සාකච්ඡා කරලා අවසන්. මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයට අයිති සූත්‍ර දේශනා. ඉතින් මේ දේශනා මාලාව මුල ඉඳලම ශ්‍රවණය කරපු ඒ වගේම හැම දේශනාවක්ම නොවරදවා ශ්‍රවණය කරන පිරිස් ඉන්නවා නම් ඒ පිරිස් දන්නවා අද දවසට નિયમિત දේශනාව මොකක්ද මේ ස්වාමින් වහන්සේ අද සාකච්ඡා කරන්නේ මේ දේශනාව නේද කියලා අදහසක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපේ වරින් වර මේ පින්නතුන්ට නිතරම මතක් කරනවා ඒ වගේම අනික් ස්වාමින් වහන්සේලාත් මේ කාරණය නිතරම මේ පින්නතුන්ට සිහිපත් කරනවා අපි බොහෝම දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රත ධර්මදර ඒ වගේම තමයි පරමත ධර්මානුකූලව විසඳන ශ්‍රාවක පිරිසක් බිහි කිරීම තමයි භාග්‍යතුන් වහන්සේගේ අපේක්ෂාව උනේ. එතකොට මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීර්ණය වෙච්ච ඒ යෝගාවචර පිරිස ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස නිවන අපේක්ෂාවෙන් කටයුතු කරනවා වගේම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ දෙයක් ඒ සිව් පිරිසම ධර්මයෙන් සුපෝසිත විය යුතුයි. ඒකයි කිව්වේ වික්ත විනීත විශාරද බහුශෘත. ඒ වගේම තමයි ධර්මානුධර්ම ප්‍රතිපන්න ඒ වගේම પરමත ධර්මානුකූලව විසඳන පිරිසක් බවට පත් වෙන්න ඕන මේ සිව්වනක් පිරිස. එහෙනම් ඒකට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන දෙයක් තමයි පින්වත්නි බහුශෘතභාවය. ඒ කියන්නේ මේ ධර්මය ඉගෙන ගැනීම මේ ධර්මකාරණා එකින් එක එකින් එක හොඳට මේ පුහුණු කරන්න අවශ්‍ය වෙන එක කාරණයන්නේ බහුශ්‍රතභාවය කියලා කියන්නේ. එතකොට මේ බහුශ්‍රතභාවය වැඩි වෙන තරමට අන්න බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළ දේ ඒ ශ්‍රාවකයා තුල දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පින්නතුන්ට අපි සිහිපත් කරනවා විශේෂයෙන්ම මේ ජයමග රූපවාහිනී නාලිකාවේ අපේක්ෂාවත් මේ ධර්මය ශ්‍රවණය කරන පිරිස ධර්මයෙන් පෝෂණය වෙච්ච නිවැරදි පිරිසක් බවට පත් කරන්න. ඒ නිසා තමයි මේ වගේ දේශනා මාලාවන් මේ විදියට සිදු කරගෙන යනු ලබන්නේ. ඉතින් මේ පින්නතුන්ට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දේශනා මාලාව මුල ඉඳලා ශ්‍රවණය කරපු පිරිසට සමහර විට ඒ දේශනාවන් වල කෙටි සටහන් සමහර අය තියාගෙන ඇති ඒ විතරක් නෙමෙයි මේ පින්නතුන් දක්ෂ වෙන්නට ඕන මේ දේශනා මාලා නැවත පටිගත කරගත්ත පිරිස ඉන්නවා නම් ඒවා නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් නම් අන්තර්ජාලය ඔස්සේ හෝ නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ වගේම තමයි මේ ස්වාමින් වහන්සේලා දේශනා කරනකොට තියාගත්ත කෙටි සටහන් තියනවා නම් ඒව නැවත නැවත පරිශීලනය කරන්න ඕන ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායේ ඒ මූල පණ්ණාසකය මජ්ක්‍ධිම පණ්ණාසකය උපරි පණ්ණාසකය කියන මේ ග්‍රන්ථ මේ ග්‍රන්ථ අරගෙන පරිශීලනය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් බොහෝම වටින කාරණයක්. අද වෙනකොට ත්‍රිපිටකයම සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට පරිශීලනය කරන්න පුළුවන් විදිහට මුද්‍රිත ග්‍රන්ථ තියෙනවා ඒ විතරක් නෙමෙයි අන්තර්ජාලය තුල පවා ත්‍රිපිටක පොත් වහන්සේ මේ වෙනකොට සිංහල භාෂාවෙන් අපිට කියවන්න අවස්ථාව තියෙනවා. මුදුකාංග විදිහට සකස් වෙලා තියෙනවා. ඒ නිසා මේ පින්නතුන් කල්පනා කරන්න ඕන මේ කාලය කියලා කියන්නේ අපිට ධර්මය හොයන කෙනෙකුට. ධර්මය පුහුණු කරන කෙනෙකුට ධර්මය හොයන කෙනෙකුට හැම පැත්තෙම සාර්ථකව ධර්මය එකතු කරගන්න පුළුවන් ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. හරිම පහසුයි. එහෙනම් ඒ කාරණේ මේ පින්නතුන්ට අපි අවවාදයක් විදියට සිහිපත් කරමින් අද දවසේ අපි මාර්තුකා කරන සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත් අද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ සලායතන වර්ගයට අයිති හත්වෙනි සූත්‍රය. ඒ තමයි මහා සලායතනික සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ නම ඇහෙනකොටම ධර්මය පුහුණු කරපු පිරිස නම් දන්නවා මේ සූත්‍රය මොන වගේ ධර්ම කාරණයක් පිළිබඳවද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහා සලායතනික සූත්‍රයේ සාකච්ඡා කරන්නේ මේ ආයතන 6 මුල් කරගෙන ඒ වගේම ඒ ආයතන 6ට සම්බන්ධ බාහිර ආයතනත් ඒ වගේම විඥාන කාය හයත් ඒ වගේම ස්පර්ශ කාය හයත් වේදනා කාය හයත් මුල් කරගෙන කෙනෙකුගේ හිතේ උපාදාන සකස් වෙන වැඩපිළිවෙල පිළිබඳවත් ඒ වගේම තමයි ඒ උපාදානයන් ප්‍රහාණය කරගන්න පිළිවෙල පිළිබඳවත් තමයි විශේෂයෙන්ම මහා සලායතනික සූත්‍රයේදී සාකච්ඡා කෙරෙන්නේ. ඉතින් අපේ සූත්‍ර දේශනාව ඉදිරියට සාකච්ඡා කරනකොට මේ පින්නතුන්ට පැහැදිලි කරගන්න පුළුවන් මේ මහා සලායතනික සූත්‍රය මොන තරම් යෝගාවචරීන්ට ඒ වගේම තමයි ධර්මය හොයන ඒ වගේම තමයි ධර්මයෙන් හිත පෝෂණය කරගන්න බලාපොරොත්තු වෙන පිරිසට මොනතරම් වැදගත් සූත්‍ර දේශනාවක්ද කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් මේ සූත්‍ර දේශනාව විවරණය වෙන්නේ සරත් නුවර දෙවුරම් වෙහෙරේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවක ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නුබලාට මේ සලායතන විභාගය දේශනා කරන්නම්. ඔබ මනාව ශ්‍රවණය කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළායින් අනතුරුව ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට ප්‍රතිඋත්තර සපයනවා එහෙමයි ස්වාමීනි. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා විශේෂයෙන්ම අපි මූලිකවම පැහැදිලි කරගන්න ඕන දෙයක් තමයි සලායතන කියලා කියපුවාම ආධ්‍යාත්මික ආයතන 6 ප්‍රධාන වශයෙන්ම අපි මේ සූත්‍ර දේශනාව ආරම්භයේදී ආවර්ජනය කරගන්නට ඕන. ඒ තමයි චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. විශේෂයෙන්ම අපි දන්නවා අපිට තේරෙන විදිහට කිව්වොත් ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස එතකොට මේ වට කියනවා මොනවද ආධ්‍යාත්මික ආයතන. ඒ වගේම තමයි මේ ආධ්‍යාත්මික ආයතන වලට ගෝචර වෙන තවත් ආයතන හයක් තියෙනවා. ඒවට කියනවා බාහිර ආයතන. මොනවද ඒවා? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. එතකොට මේ තමයි බාහිර ආයතන කියලා කියන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමින් වහන්සේලාට මහණෙනි චක්කුව යථාභූත වශයෙන් නොදැනගෙන යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එයාට ඒ චක්කායතනයේ පිළිබඳව තියෙන උපාදාන ඇලීම වැඩි වෙනවායි කියනවා. එතකොට දැන් මෙතනදී ඉස්සර වෙලාම බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ චක්කායතනය ගැන. චක්කායතනයත් ඒ වගේ මේ චක්කායතනයට ගෝචර වෙන බාහිර ආයතනය තමයි රූපය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපය පිළිබඳව යථා භූත ඥාන දර්ශනය නැති ශ්‍රාවකේ ඒ රූපයන් පිළිබඳව කටයුතු කරන විදිහට අනුව ඔහුට රූප පිළිබඳ තියෙන ඇලීම වැඩි වෙනවායි කිව්වා. ඉතින් අපි මේ කාරණය ඉදිරියේදී විස්තර කරගන්නවා. ඉතින් කෙටියෙන් මේ පින්නතුන් මූලිකව මේ සාරාංශ වශයෙන් මේ කාරණේ ඉස්සර වෙලා ග්‍රහණය කරගන්නට ඕන. ඒ නිසා කෙටියෙන් මේ කාරණිය සඳහන් කරනවා පළමුව. ඉන් පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ ඇහත් රූපයක්. දැන් ඇහැ චක්කුව කියලා කිව්වේ ආධ්‍යාත්මික ආයතනය. ඊළඟට රූප රූපය කියලා කිව්වේ ඒ ඇහැට සම්බන්ධ බාහිර ආයතනය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ඇහත් රූපයක් නිසා හටගන්නවා චක්කු විඥානය. එතකොට ඒ විඥානය කියලා කියන්නේ දැනීම. එතකොට ඇහැ නිසා සකස් වෙන යම් දැනීමක් තියෙනවා නම් ඒ තමයි චක්කු විඥානය කියලා කියන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චක්කු විඥානයත් යථාභූත වශයෙන් නොදැනගෙන කටයුතු කරන කෙනාට ඒ චක්කු විඥානීය පිළිබඳ තියෙන ඇලීමත් සකස් වෙනවායි කිව්වා. වැඩි වෙනවායි කිව්වා. ඒ වගේම තමයි ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇහත් රූපයත් මේ චක්කු විඥානයේ එකතුවට කියනවා මොකද්ද චක්කු සම්පස්සය ස්පර්ශය කියලා කියන්නේ එතකොට මේ තුනේ එකතුවට තමයි චක්කු සම්පස්සය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චක්කු සම්පස්සේ යථා භූත ඥාන දර්ශනය නැති කෙනාට යථාර්ථය දකින්නේ නැති කෙනාට ඇලීම වැඩි වෙනවායි කිව්වා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ චක්කු සම්පස්සය නිසා හටගන්නවා වේදනාවක්. එක්කෝ සැප වේදනාවක් නැත්නම් දුක් වේදනාවක් නැත්නම් උපේක්ෂා වේදනාවක්. දැන් මේ පින්නතුන් අහලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං ඇහත් රූපයක් නිසා හටගන්නවා චක්කු විඥානය තින්නම් සංගති පස්සෝ මේ තුනේ එකතුවෙන් හටගන්න ස්පර්ශය එතකොට පස්ස පච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නවා වේදනාව එතකොට ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇහැ පිළිබඳ යථාභූත ඥාන දර්ශනය නැත්තම් රූපය පිළිබඳවත් යථාර්ථය අරමුණු වෙන්නේ නැත්තම් චක්කු විඥාණය යථාර්ථය දකින්නෙත් නැත්තම් ඒ වගේම තමයි චක්කු සම්පස්සය යථාර්ථය අරමුණු වෙන්නෙත් නැත්තම් ඒ වගේම තමයි චක්කු සම්පස්සයෙන් හටගත්ත වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවෙත් යථාර්ථය අරමුණු වෙන්නේ නැත්තම් ඔහුට ඒ හැම මොහොතකම ඒ දේවල් පිළිබඳ තියෙන ඇලීම සකස් වෙනවායි කිව්වා. ඇලීම වැඩෙනවායි කියලා කිව්වා. එතකොට අන්න මෙතනදී අපි පළමු කොටම විස්තර කරගන්න ඕන දෙයක් තමයි අපි මේ ශරීරයේ පිහිටලා තියෙන මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ආශ්‍රය කරගෙන අපි රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ විඳිනවා, ඒ වගේම තමයි මේ ස්පර්ශ ලැබමින් මේ විදිහට කටයුතු කරනවා. නමුත් අපි මොහොතක් කල්පනා කරන්නට ඕන මේ ඇහැ කනනාසය දිව ශරීරයත් එක්ක වෙන වැඩපිළිවෙල පිළිබඳව අපිට අවබෝධයක් තියනවාද? නිවරදිවම මේ පිළිබඳව හරියට දැනගෙන දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. එතකොට දැන් සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන පුහුදුන් ශ්‍රාවකෙක් සමහර විට උපතේ ඉඳන් මරණයටපත් වෙනකම්ම අරමුණු වෙන්නේ නැහැ දැනගන්නේ නැහැ සමහරක් විට මේ ඇහැ ආශ්‍රය කරගෙන කොහොමද උපාදාන සකස් වෙන්නේ කොහොමද මේ මේ ඇහැ වැඩ කරන්නේ කොහොමද මේ කන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ ඇලීම් ගැටීම් සකස් වෙන තැනට එනකන් මේ වැඩපිළිවෙල වෙන්නේ කියලා සමහරක් අයට අවබෝධයක් නැහැ නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව නිර්වුල්ව අපට දේශනා කරලා තියෙනවා. එතකොට මේ මහා සලායතනික සූත්‍රයෙන් කියන්නේ විශේෂයෙන්ම කෙනෙක්ගේ මේ භවය සකස් වෙන මට්ටමට එනකන් නැවත උපතක් සකස් කරලා දෙන තැනට එනකන් මේ ඇහි වැඩපිළිවෙල කනේ වැඩපිළිවෙල නාසයේ වැඩපිළිවෙල ඉතින් මේ පිළිබඳව අපි ඉස්සරහට සාකච්ඡා කරනවා දැන් අපි පළමුව මේ සාකච්ඡා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ පිළිබඳව යථාර්ථය නොදැන රූපය පිළිබඳව යථාර්ථය නොදැන ඒ වගේම තමයි චක්කු විඥානය පිළිබඳව යථාර්ථය නොදැන ඒ වගේම චක්කු සම්පස්සේ පිළිබඳව යථාර්ථය නොදැන චක්කු සම්පස්සජ වේදනාව පිළිබඳව යථාර්ථය නොදැන සිටින තාක් අන්න මේ විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇලීම වැඩි වෙනවා ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඇලීම වැඩි වුණාට පස්සේ ඒ චක්කු රූප චක්කු විඥාණය චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනාව විශේෂයෙන්ම ඒවාහි ආස්වාදයේ පමණක්ම ආස්වාදයේ පමණක්ම නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන කෙනාට ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධය වර්ධනය වෙනවායි කියනවා. එතකොට දැන් කල්පනා කරන්න මේ ඇහැ රූපය චක්කු විඥාණය ඒ වගේම තමයි චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනාව කියන දේවල් වල ආස්වාදය විතරක්ම දැකීමත් එක්ක ඇලීම වැඩි වෙනවා ඒ ඇලීම වැඩි වෙනවත් එක්කම ඊළඟට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධේ වර්ධනය වෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධේ වර්ධනය වෙනවා වගේම පෝනෝ භවික තණ්හාව වර්ධනය වෙනවා. පෝනෝ භවික තණ්හාව කියලා කිව්වේ නැවත උප ඔහුගේ තුල සකස් වෙනවා. දැන් විශේෂයෙන්ම අභිනන්දන කියලා සූත්‍රයක් තියෙනවා මේ අභිනන්දන කියන සූත්‍රයේදී බුදුරජාණන් ස්වාමීන් වහන්සේලාට මහණෙනි ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියනවා ඇහැ කියන්නේ පුරාණ කර්මයක් කියනවා ඒ වගේම තමයි කන කියන්නේ පුරාණ කර්මය දිව ශරීරය මනස මේ හයම පුරාණ කර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි එහෙම කියන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මුල් කරගෙන පෙර ජීවිතේ Tamanට S2ක් තිබුණා නම් ඒ S2 මුල් කරගෙන තෘෂ්ණා සහගතව රූප බලපු නිසා මේ ජීවිත කියනවා පෙර ජීවිතේ ලැබිච්ච කන් දෙක පාවිච්චි කරලා තෘෂ්ණා සහගතව ශබ්ද අහපු නිසා කන මෙහෙවපු නිසා මේ ජීවිතේ කන් දෙකක් සකස් වුණා කියලා කියනවා. දැන් කතා කරන්න දැන් මේ ජීවිතෙත් අපි ඇහැ මෙහෙවන්නේ කොහොමද? තෘෂ්ණාව මුල් කරගෙන ඒ තෘෂ්ණාව පෝෂණය වෙන විදිහේ රූප කන් දෙකත් එහෙමයි. නාසයත් එහෙමයි. ඒ වගේම දිව, ශරීරය, මනස මේ හැම දෙයක්ම මෙහෙවන්නේ මොකක් මුල් කරගෙනද? තෘෂ්ණාව මුල් කරගෙන. එතකොට සකස් වුනේ පෙර ජීවිතයේ ඇහැ කනනාසය දිව ශරීරය ආශ්‍රය කරගෙන තෘෂ්ණා සහගතව කර්ම රැස් කරපු නිසා. එහෙනම් දැන් අපි මේ ජීවිතෙත් මොකද්ද කරන්නේ? උදේ නැගිට වෙලාව ඉඳලා රෑ ප්‍රිය රූපනම් කනට හොයන්නෙම ප්‍රිය ශබ්ද නම්. දැන් හොයන්නේ කියලා කියපුවාම පින්වත්නි මෙන්න මෙහෙම හිතන්න ඕන. ප්‍රිය රූපයේ සතුටු වෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ බලන්නට ඕන කියලා තමන්ගේ හිතේ යම් විතර්කයක් තියෙනවා නම් ඒ වගේම තමයි සකස් වීමක් වෙනවා නම් අන්න කල්පනා කරන්න ඕන ආයේ මොකද මේ ලැබිච්ච ඇස් දෙක මුල් කරගෙන නැවත කර්ම සකස් වෙනවා. එතකොට මේ කන් දෙකත් එහෙමයි කන් දෙක පාවිච්චි කරලා ශබ්ද අහනවා නම් මේ පාවිච්චි කරලා ශබ්ද අහනකොට මොකද වෙන්නේ? ආය කර්ම සකස් වෙනවා. එතකොට ආයෙත් මොකද්ද හදන්නේ? තවත් භවයකට ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් අපි වෙනවා පෙර ජීවිතේ ඇහැ කනනාසේ දිව ශරීරය මෙහෙවලා මේ ජීවිතේ හම්බුනේ මනුස්ස ඇස් දෙකක් කන් දෙකක් නාසයක් දෙවක් ශරීරයක් මනසක් නාසය දිව ශරීරයේ මනස මෙහෙවන විදිහට ඊළඟ ජීවිතේ මට හම්බ වෙන ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරයේ මනස මොන වගේ එකක් වෙයිද කියලා නිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ. සමහර විට සුනක ඇස් දෙකක් කන් දෙකක් දිවක් ශරීරයක් සකස් වෙන්නත් බැරි නෑ. ගවයෙකුගේ ඇස් දෙකක් කනක් නාසයක් දෙවක් ශරීරයක් මනසක් සකස් වෙන්න බැරිත් නෑ. ඒ වගේම තමයි නිරය ලෝකික ඔය ඇහැ කන නාසය දිව ශරීරය පහළ වෙන්න බැරිකමකුත් නෑ. එහෙනම් අන්න ඒ වගේ භයානකකමක් තියෙනවා. එතකොට මේ මේක තමයි පින්වත්නි සසරේ ස්වභාවය. එතකොට දැන් ඒ කාරණේ මේ පින්නතුන්ට අපේ බාහිරව මේ සූත්‍රයේ මේ කාරණය තේරුම් ගැනීමේ පහසුව පිණිස පැහැදිලි කළේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය වර්ධනය කරන්නේම පෝනෝ භවික තණ්හා වර්ධනය කරගනි කියලා අපි මුලින් සඳහන් කළා. ඒ වගේම තමයි මේ තණ්හාව වර්ධනය වෙන කෙනාගේ කායික මානසික දාහය කියන එක වැඩි වෙනවයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම තමයි කායික මානසික දැවීම වර්ධනය වෙන කෙනාට මේ විශේෂයෙන්ම මානසික දුක් වේදනා සකස් වෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට කල්පනා කරන්න මේ විශේෂයෙන්ම මේ අපි කතා කරේ චක්කායතනිය මුල් කරගෙන ඇහැ රූප ඒ වගේම තමයි චක්කු විඥාණය ඒ වගේම තමයි චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනාව යථාර්ථය නොදැනීමෙන් ඒ කියන්නේ එහි ආස්වාදයේ පමණක්ම දකිමින් යම් කිසි කෙනෙක් එහි යථාර්ථය නොදැන ඒ පිළිබඳව මෙහෙවන විශේෂයෙන්ම මෙනෙහි කරන වාරයක් පාසා යථාර්ථය නොදැන කටයුතු කරන මොහොතක් මොහොතක් පාසා ඔහුට ඒ දේවල් පිළිබඳ තියෙන ඇලීම වැඩි වෙනවා ඒ ඇලීමත් එක්ක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පංච උපාදානස්කන්ධයේ තියෙන ඇලීම වර්ධනය වෙනවා. ඒ වගේම තමයි නැවත ඉපදීමට තියෙන ඒ භව තණ්හාව වර්ධනය වෙනවා. ඒත් එක්ක කායික මානසික දාහය වර්ධනය වෙනවා. කායික මානසික දුක් සහස් වෙනවා. දැන් අපි ඒ කාරණය විමසගෙනම ඉදිරි සූත්‍රයේ ඉතිරි කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක මේ පින්නතුන්ට තේරුම් ගැනීමේ පහසුව පිණිස කිව්වොත්. දැන් අපි මේ තාම කතා කරේ චක්කු ආයතනය ගැන විතරයි. දැන් අනිත් ආයතන පිළිබඳව අපිට සාකච්ඡා කරන්න මේ දේශනාව තුළ ලැබෙන කාලය බොහෝම අඩුයි අල්පයි. ඒ නිසා මේ පින්නතුන් මේ න්‍යායෙන්ම මේ පරයායෙන්ම ගන්නට ඕන සෝත ගාන ජීවහා කියන ඒ ඉතිරි ආයතන පහත් මේ විදිහටම ගන්න ඕන. දැන් සෝත ගත්තොත් එහෙම කන කනට මේ කන කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනය සෝතා එතකොට ඒ සෝත ආයතනයට සම්බන්ධ බාහිර ආයතනය තමයි ශබ්ද. එතකොට ඒ කනත් ශබ්දත් නිසා හටගන්නවා මොකක්ද? සෝත විඥානය. ඒ සෝත සම්පස්යෙන් හටගන්න වේදනාව තමයි සෝත සම්පස්සජ වේදනා. දැන් අපි ආසම කරන ගීතයක් අහනකොට ඒ ගීතේ රස විඳ කන තියෙන්න ඕන ඒ ගීතය කියලා කියන්නේ ඒ ශබ්දය ඒ ශබ්දේ තියෙන්න ඕන එතකොට ඒ දෙක නිසා ගීතේ ඇහිම වෙන්නේ මේ සෝත විඥානයේ දැනීම විඥානය කියලා කියන්නේ දැනීමනේ පින්වත්නි. එතකොට කනේ දැනීම තමයි සෝත විඥානය කියලා කියන්නේ. මේ තුනේ එකතුව තමයි පින්වත්නි මේ ස්පර්ශය කියලා එතකොට ඒ සෝත සම්පස්සේ නිසා හටගන්නවා සෝත සම්පස්සජ වේදනාව. එතකොට ප්‍රියමනාප මිහිරි හඬක් නම් ඒ සම්පස්සයෙන් ගෙනල්ලා දෙන්නේ බොහෝ විට අපසහගත වේදනාවක්. ඒ වගේම තමයි කටුක අමනාප ශබ්දයක් නම් ඒ ශබ්දයෙන් ගෙනල්ලා දෙන්නේ දුක් වේදනාවක්. හැබැයි සමහර මේ ශබ්ද නිසා විශේෂ ඇලීම් හටගන්නේ මොකක්ද? උපේක්ෂා වේදනාවක්. එතකොට මේ විදිහට අනිත් ආයතන පිළිබඳවත් මෙනෙහි කරන්නට ඕන. එතකොට ඒ පිළිබඳ මෙනෙහි කරන්නේ කොහොමද? මේ විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල මොකක්ද කියන එක අපි එක ආයතනයක් මුල් කරගෙන පැහැදිලි කරගන්නවා. එතකොට මේ පින්නතුන් දක්ෂ වෙන්න ඕන ඒ පරියායේ පිහිටා අනිත් ආයතන පිළිබඳ මෙනෙහි කරන්න. එතකොට අපි සාකච්ඡා කරමු පහසුව පිණිස චක්කායතනිය පිළිබඳව දැන් සාමාන්‍ය ජීවිතේ අපේ තුල වෙන වැඩපිළිවෙල තමයි මේ කිව්වේ. බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ සාමාන්‍ය ලෝකේ ඉන්න කෙනාගේ තුල වෙන වැඩපිළිවෙල. එතකොට දැන් විශේෂයෙන්ම කල්පනා කරන්න අපේ මේ ඇහැ ආශ්‍රය කරගෙන උපාදාන සකස් වෙන පිළිවෙල පිළිබඳව. දැන් අපි හිතමු දැන් අපි මේ කවුරුත් මේ ජීවිතේ දුක් විඳින්න අකමැතිනේ. මේ ජීවිතේ හැම දෙයක්ම අපි කරන්නේ පින්වත්නි සැප පිණිස. එතකොට මේ ලෝකේ අපි සැප තීරණය කරන්නේ කොහොමද? ඇහැ කන නාසය දිව ශරීරය මත තමයි සැප තීරණය කරන්නේ. ඇහැට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, නාසයට ප්‍රිය ගන්ධ, දිවට ප්‍රිය රස, ශරීරයට ප්‍රිය ස්පර්ශ, මනසට ප්‍රිය අරමුණු. එතකොට එතනින් ඇහැ ගත්තොත් අපි මේ ලෝකේ පුළුවන් තරම් කල්පනා කරන්නේ සැපදායක රූප දකින්නම ලැබේවා. සැපසහගත රූපම හඹාගෙන යන ස්වභාවයක් තියෙනවා. දැන් ඒකට හොඳම නිදර්ශනය තමයි දැන් බලන්න ගොඩාක් අය මේ ඇහැ පිනවන්න මොකද කරන්නේ නාට්‍ය බලනවා. ඊළඟට මේ නර්තන බලනවා. පෙරහැරවල් හොයාගෙන ගිහිල්ලා බලනවා. සමහර විට බොහොම ස්වභාව సౌందර්යයට කැමති කෙනෙක් සමහර විට බොහොම ලස්සනට කඩා හැලෙන ඇලවල් හොයාගෙන ගිහිල්ලා ගංගා හොයාගෙන ගිහිල්ලා ඒ දේවල් බලනවා. ඉතින් මේ ලෝකයේ මේ ඇහැ පිනවීම පිණිස යම් තාක් දේවල් නිර්මාණය වෙලා තියෙනවද? ඒ දේවල් හොයාගෙන ගිහිල්ලා බලන්නේ මොකක් නිසාද? ඇහැ ආශ්‍රය කරගෙන සතුටක් ලබා දෙන්න කොහෙටද හිතට? ඒ විතරක් නෙමෙයි අපිට ඇහැ නිසා සතුට උපදින තවත් තැන් කීපයක් තියෙනවා. ඒ තමයි තමන් මේ ලෝකේ බැඳිලා ගියපු යම් ජීවි රූප සමුදායක් තියෙනවාද ඒ ජීවි සමුදාය නිසා Tamanට සතුට උපදිනවා දැන් කල්පනා කරන්න අම්මලා තාත්තලාට දරු මල්ලොන්ගේ දැකීම ඒ දරුමුණුබුරු ආදී Taman බැඳිලා ගියපු යම් තාක් ජීවි ශරීර දැකීමෙන් ඇලීම හටගන්න අවස්ථා තියෙනවා එතකොට ඒ දරුවන්ටත් එහෙමයි එතකොට වැඩිපුරම අපි හොයන තැනක් හොයන දෙයක් තමයි ඒ දේ. දැන් ඒකනේ අම්මලා තාත්තලාට නිතර නිතර තමන්ගේ දරුවෝ මොනුපුරෝ මිනිබිරියෝ දකීමේ කැමැත්ත තියෙනවා. දකින්න ඕන. ඇයි ඒගොල්ලොන්ගේ ඒ රූපය දැකීමෙන් තමයි ඒ හිතවල සතුට කියන එක හටගන්නේ. දැන් එතකොට මේක මෙන්න මෙහෙම කල්පනා කරන්න මේක දැන් අපි වැඩිය මේ පිළිබඳව බරට කල්පනා නොකලට මෙතන අපේ උපාදාන සකස් වෙන පිළිවෙල දැන් හිතන්න කවුරු හරි ආච්චි අම්මා කෙනෙක් හරි 100ක් හරි ඉන්නවා නම් ඒ දෙන්නා බොහෝම ආදරය කරන බැඳිලා ගියපු මුණුබුරෙක් මිනිබිරියක් ඉන්නවා නම් ඒ අයට ඒ මුණුබුරා මිනිබිරිය නිසා දන්න ඕනේ දකින්න ඕන. දැන් කල්පනා කරන්න අවුරුද්දකින් හරි අවුරුද්දකින් වගේ කාලෙකින් දැකපු නැති කෙනෙක් ඉන්නවා නම් දැන් මේක ආච්චි සීයා මුණුපුරා අතර විතරක් තියෙන ප්‍රශ්නේ විතරක් නෙමෙයි. මේක තාලා කල්පනා කරන්න මම මේ ලෝකේ වැඩිපුරම දකින්න කැමති කෙනෙක් ඉන්නවද? සමහර විට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, ස්වාමි දියණිය වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, මුණුබුරෙක් තමන් දකින්න ආසාවෙන් ඉන්න කෙනෙක්. අපි හිතමු මාස ගාණක් හරි අවුරුද්දකින් හරි දැක්කේ නෑ කියලා. එතකොට ඒ අවුරුද්දක කාලය තුලම නොදැකීම කියන්නේ එයාට දුක් දුක් වේදනාව නැති කරගන්න නම් එයා මොකද කරන්න ඕන? ඒ රූපේ එයාට දකින්න ඕන. ඒ දැකීම පිණිස එයා මොකද කරන්නේ? එක්කෝ ඒ කෙනා ඉන්න තැනට තමන් යනව නැත්. ඒ කියන්නේ මොකද්ද මේ කරන්නේ? අන්න මම මුලින් සඳහන් කළා මේ සූත්‍රයේ විස්තර කරන විදිහට ඇහැ ඉස්සරහට රූපය එන්නට ඕන. රූපයත් කියන දෙක සම්බන්ධ වෙන්න ඕනේ. ඒ දෙකත් ඒ දෙක නිසා හටගන්නවා මොකක්ද? චක්කු විඥානය. චක්කු විඥානය කියලා කිව්වේ ඒ රූපේ පෙනීමමයි. සහන් කළා මේ පින්නතුන්ට. එතකොට මේ ඒ ඇහැ නිසා හටගන්න දැනීමට කියනවා චක්කු විඥානය කියලා. එතකොට මේ තුනේ එකතුවට කියනවා මොකද්ද චක්කු සම්පස්සය. එතකොට පස්සේ තමයි මේ විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙතන මොකද්ද දැන් කෙනෙක් ඔන්න මුණුපුරා දකීමේ ආශාවෙන් ඉන්නව අවුරුද්දක්ම දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ සම්පස්සේ මේ තුනේ එකතු උනේ නැහැ. මොකද්ද? ඇහත්, Tamange ඇහත්, මුණුපුරා කියන රූපයත්, ඒ වගේම මේ පෙනීම කියන ඒ චක්කු විඥානයත් කියන මේ තුන එකතු වෙන්නේ ලැබිච්ච නැති නිසා අන්න එතන තියෙන්නේ මොකක්ද මේ එතන තියෙනවා වේදනාවක් අනේ මම දැක්කේ නෑ දැක්කේ නෑ කියලා ගොඩ කාලෙකින් දැක ගන්න බැරි වුණා කියලා තියෙනවා යම් මේ යම් අවස්ථාවක මේ සම්පස්සේ ලැබුණාද ඒ චක්කු සම්පස්සයෙන් හටගන්නවා මොකක්ද චක්කු සම්පස්සේ වේදනාවක් අන්න ඒ චක්කු සම්පස්සජ වේදනාව බොහෝ සැප වේදනාවක්. ආන් ඒ සැප වේදනාවත් එක්ක තමයි මේ තණ්හාවේ ආරම්භය වෙන්නේ. එතකොට එහෙනම් කල්පනා කරලා බලන්න දැන් ලෝකයේ අපි ජීවි වස්තුන් නිසා සතුටු වෙනවා කියලා කරන්නෙම ඔය රූප බලන එක, ඒ අයගේ කටහඬ අහන එක, ඒ අයගේ ස්පර්ශය ලබන තුන දැන් දරුවෙක් ගත්තොත් නම් දරුවෙක් අම්මට බැඳලා යන අවස්ථා පහක් තියෙනවා. දැන් කල්පනා කරලා බලන්න මේ අලුත උපන් දරුවෙක් නම් දැන් ටික උඩු බැලියන් අතට පෙරලිලා තනියම අනිත් පැත්තට පෙරලෙන්න බැරුව ඉද්දී ඒ කෙනා මොරහඬ දීලා කෑ ගහනවා. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් වේදනාවක් නිසා තමයි බොහෝ විට හැබැයි දැන් කල්පනා කරලා බලන්න එහෙම උඩුබැලියන් අතර පෙරලිලා කෑ ගහන දරුවෙකුට අම්මා කෙනෙක් කිරි ටිකක් දුන්නොත් මොකද වෙන්නේ? ඇඬීම නතර වෙනවා. ඒ වගේම ඇඬීම නතර වෙනවා. අම්මා සමහර විට නැලවිලි ගීයක් කිව්වොත් ඒ දරුවා ගැඬිලා නතර වෙනවා. ඒ වගේම තමයි අම්මා ඒ දරුවා වැරගෙන ලයේ හොයාගත්තොත් ඒ දරුවා ගැඬිලා නතර වෙනවා. අම්මා කිරි දෙනකොට අම්මා නැලවිලි ගියේ කියනකොට අම්මා පේන්නේ ඉන්නකොට ඒ දරුවව අම්මා ලයේ හොවා ගන්නකොට ඒ දරුවන් ඇඬිලා නතර වුණා. ඒ දුක් වේදනාවක් නිසා ඇඬීම නතර වුණේ සැප වේදනාවක් නිසා. එහෙනම් ඒ දරුවට අම්මගේ කිරි රසය දිව ආශ්‍රය කරගෙන මොකද උනේ? සැප වේදනාවක් ගෙනල්ලා දුන්නා. ඇහැ ආශ්‍රය කරගෙන සැප වේදනාවක් ගෙනල්ලා දුන්නා. ඒ දරුවාට අම්මගේ කටහඬ නැලවිලි ගීය කන ආශ්‍රය කරගෙන සැප වේදනාවක් ගෙනල්ලා දුන්නා. ඒ දරුවාට අම්මගේ ස්පර්ශය ආශ්‍රය කරගෙන සැප වේදනාවක් ගෙනල්ලා දුන්නා. එතකොට මේ විදිහට මේ තැන් හයෙම ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආත්මද සැපයක් සතුටක්. එතකොට මේ හැමතැනම තියෙන බැඳී යාමක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි ඒ දේවල් ආස්වාදනීය විදියට ආදීනවේ දකින්නේ නැත්නම් අන්න ඒ කෙනාට මොකද වෙන්නේ මේ ආයතනයන් පිළිබඳ තියෙනා වූ විශේෂයෙන්ම ඒ ආයතන සමුදාය පිළිබඳව වර්ධනය වෙනවා. ඒ ඇලීමත් එක්ක මොකද වෙන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන තණ්හා වර්ධනය වෙනවා. නැවත උපතකට අවශ්‍ය කරන මේ තන් හට ගන්නවායි කියනවා. කර්ම රැස් වෙනවා. ඒ වගේම තමයි කායික මානසික දාහය කියන එක සකස් වෙනවා. දැන් කල්පනා කරලා බලන්න කායික මානසික දාහය කොහොමද සකස් වෙන්නේ? දැන් මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ආශ්‍රය කරගෙන යමකට යම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සමුදායකට අපි බැඳිලා ගියාද ඒ දේවල් හඹාගෙන යනකොට ඒ දේවල් නැවත නැවත නැවත නැවත දෙන්න වෙනකොට මොකද වෙන්නේ මානසික පීඩා කායික පීඩා මොන තරම්නම් විඳින්න වෙනවද දැන් උදේ නැගිට්ට වෙලාව ඉඳලා රෑ නිින්නට යනකම් සමහර අය වෙහෙසෙන්නේ මොකක් පිණිසද කියලාවත් කල්පනා කරන්නේ අපි මෙච්චර මේ ලෝකයේ වෙහෙසෙන්නේ මොනවා මේ පිනවන්න මේ ඇහැ කරන ආසය දිව ශරීරේ පිනවන්න. නමුත් කල්පනා කරන්න එතන ඒ කායික දාහය අපිට දැනෙන්නෙත් නැහැ මානසික දාහය අපිට තේරෙන්නෙත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ කායික මානසික දාහය නිසා හටගන්නවා කියනවා කායික දුක් මානසික දුක්. දැන් කල්පනා කරන්න මේ කායික දුක් කියන දේවල් නම් අපිට බොහෝම ප්‍රකටයි. මේ ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න මොන තරම් මේ දැන් රැකී ආරක්ෂා කරමින් මේ හැම කැපකිරීමක්ම කරන්නේ මේ කය වෙහසන්නේ කයට මහා දුකක් ගෙනල්ලා දෙන්නේ ඒ දේවල් ලං කරගන්න. එතකොට ඒත් එක්කම මානසික දුක් සකස් වෙන්නේ නැද්ද? කල්පනා කරන්න මානසික දුක් කෙලවරක් නැතුව තියෙනවා. ඔන්න තමන් ආසාවෙන් ඉන්න රූපයක් දැක ගන්න බැරි වුණොත් තමන් ආසාවෙන් ඇලීමෙන් ඉන්න කෙනෙක්ගෙන් ඒ මෙතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියපුවාම අපි බැඳිලා ගියපු ජීවි අජීවි සියලුම දේවල් මේ අයිති වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න විශේෂයෙන්ම තමන් මේ බොහොම ඇලීමෙන් ඉන්න කෙනෙක් තමන් ආදරේ බලාපොරොත්තු වෙන වෙලාවට තමන්ට ආදරය දුන්නේ නැත්නම් අන්න එතන මානසිකව ගිනි ගැනීමක් සකස් වෙනවා. දුකක් සකස් වෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මේ හැම දෙයකටම මූලික උනේ විශේෂයෙන්ම මේ ආයතනයන් මුල් කරගෙන තමන්ගේ තුල හටගත්ත මේ තණ්හාව නිසා. ඒ දේවල් වල ආස්වාදයේ පමණක්ම මේ මෙනෙහි කරමින් තණ්හාව වර්ධනය කරපු නිසා අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කායික මානසික දුක සකස් වෙන තැනට එනකම් මේක එනවා. එතකොට මේක මේ ජීවිතේ විතරක් නෙමෙයි ඊළඟ ජීවිතේටත් මේක යන දෙයක් කියනවා. මොකද දැන් මේ පින්නතුන් කල්පනා කරන්න මෙතන කියනවා මේ පෝනෝ භවික තණ්හාව වර්ධනය වෙනවා. අර අභිනන්දන සූත්‍රයේ කිව්වා වගේම මේ ඇහැ කරනාසේ දිව ශරීරය ආශ්‍රය කරගෙන රැස් කරගත්ත කර්මය අපට තවත් ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් සකස් කරලා දෙනවා. දැන් මේ ජීවිතේ ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරය සකස් වුණා කියන්නේ පින්නන්නේ ඉපදුනා කියන එකනේ. මේ ಜಾති දුකත් එක්ක දැන් විශේෂයෙන්ම කල්පනා කරන්න ඉපදීමත් එක්ක අපි මේ වෙනකොට මොන තරම් දුක් විඳිනවද? ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස මේ සියල්ලම ඉපදීම නිසා. එතකොට ಜಾති පච්චයා ජරා මරණං කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. එතකොට කල්පනා කරන්න දැන් මේ ජීවිතෙත් ඉපදිලා කෙලවරක් නැතුව ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් විඳිනවා. එතකොට ආයෙත් අපි මේ ඇහැ කනක් නාසය දිවක් ශරීරයක් ලං කරගන්නවා පණව ගන්නවා කියලා කියන්නේ මොකක්ද ආයෙත් උපදිනවා. ආයෙත් ඒ උපදින තර මොකද වෙන්නේ? ආයෙත් අපි ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේවා කෙලවරක් නැතුව අපිට විඳින්න වෙනවා. එහෙනම් කල්පනා කරන්න ඕන දැන් විශේෂයෙන්ම මේ අපට එක්තරා මලගෙදරකදී මේ බැනර් එකක් දැක ගන්න ලැබෙනවා අවුරුදු 5ක 6ක විතර පුංචි දරුවෙක් කාලක්‍රියා කරලා ඒ දරුවගේ රූපයත් එක්ක සකස් කරලා තියෙනවා පින්නත් බැනර් එකක් මේ බැනර් එකේ උඩින්ම ගහලා තියෙන්නේ මොකක්ද නිවන් සුව ලැබේවා ඊට පස්සේ මේ රූපෙට පහතින් තව වදන් පෙළක් දාලා තියෙනවා මොකක්ද යලි යලිත් අපාතරම උපදීවා. එතකොට දැන් බලන්න මේ අවබෝධාත්මකව කරපු ක්‍රියාවක්ද කියලා නිවන කියන ධර්මතාවයේ පිළිබඳව අංශුමාත්‍රීය අවබෝධයක්වත් එතන තියනවාද කියලා අපිට සැකයි. දැන් උඩින් ගහලා තියෙනවා නිවන් සුව ලැබේවා. දැන් නිවන් සුව කියලා කියන්නේ මොකක්ද? දැන් මේ කියලා යම්කිසි කෙනෙක් හරියට කල්පනා කරනවා නම් නැවත නැවත අපි අතරම උපදීවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්ද? ඉතින් අන්න එතන තියෙන්නේ පින්වත්නි සම්පූර්ණම මේ අනවබෝධයක්. නිවන පිළිබඳව තියෙන අනවබෝධය නිසා තමයි ඒ වගේ මේ විශේෂයෙන්ම මේ අදහසක් පහළ වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම බෞද්ධයෙක් විදිහට නිවන කියන්නේ මොකක්ද කියලාවත් අංශු මාත්‍රී අවබෝධයක්වත් කෙනෙකුට තියෙන්නට ඕන. නූපදීමෙන් ලැබෙන්නා වූ සැපේ කියලා කියන්නේ මොකක්ද කියලා කෙනෙකුට අරමුණු වෙන්නට ඕන. ඉතින් එහෙනම් මේ පින්වත් ත්‍රිස කල්පනා කරන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මේ විශේෂයෙන්ම මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස යම් කිසි කෙනෙක් අවබෝධයෙන් යුක්තව මෙහෙවනවා නම් එහි ආස්වාදේ විතරක් නෙමෙයි ඒ ආදීනවය දකිමින් ඒ දේවල් මෙහෙවනවා නම් ඔහුට තණ්හාව ප්‍රහාණය වෙන්න පටන් ගන්නවායි කියනවා. අනි ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ කෙනෙක් ඇහැ යථාර්ථය දකිමින් මෙහෙවනවා නම් ඒ වගේම තමයි රූපය යථාර්ථය දකිමින් මෙහෙවනවා නම් ඒ වගේම තමයි චක්කු විඥාණය යථාර්ථය දකිමින් මෙහෙවනවා නම් ඒ වගේම චක්කු සම්පස්සයත් චක්කු සම්පස්සජ වේදනාවත් ආදීනව දකිමින් යථාර්ථය දකිමින් මෙහෙවනවා නම් අන්න ඒ කෙනාට එතන මේ මේ ඇලීම සකස් වෙන්නේ නැයි කියනවා. ඒ වගේම තමයි ඒ පිළිබඳව ඇලීම නැති කෙනාට ඒ චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්සය චක්කු සම්පස්සජ වේදනාවේහි නොඇලීම නිසා විශේෂයෙන්ම ආස්වාදය දකිමින් වාසය නොකරන නිසා ඔහුට මේ ආස්වාදයේ දකිමින් වාසය නොකරන නිසා පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන ඇලීම සිඳී බිදී යනවායි කියලා කියනවා. දැන් කල්පනා කරන්න චක්කු රූප චක්කු විඥාණය ඒ වගේම තමයි චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේජ වේදනාව කියන මේ දේවල් ආස්වාදනීයව මෙනෙහි කරන තාක් ඔහුට මොකද වෙන්නේ තණ්හාව වැඩෙනවා හැබැයි මෙහි ආස්වාදය කල්පනා කරන්නේ නැත්නම් තණ්හා වැඩෙන්නේ නැහැ කියනවා එහෙනම් පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන ඇලීම තණ්හාව සිඳී බිඳී යනවායි කියලා කියනවා ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන තණ්හාව සිඳිලා බිඳිලා යනවා නම් නැවත උපතක් පිණිස තියෙන තණ්හාව වර්ධනය වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමයි තණ්හාව වර්ධනය වෙන්නේ නැති කෙනාට කායික මානසික දාහය සකස් වෙන්නේ නැහැ කියනවා. කායික මානසික දාහය සකස් වෙන්නේ නැති කෙනාට කායික මානසික දුක් සකස් වෙන්නේ නැහැයි කියනවා. දැන් එතකොට මේ පින්නතුන් කල්පනා කරන්න මේ කාරණයෙන් පින්වත්නි අපේ මේ ජීවිතේ බොහෝ වටින ධර්ම කාරණාවක් ඉස්මතු කළේ. දැන් කල්පනා කරන්න සමහර අයට තමන් ආදරය කරන තමන් කැමැත්තෙන් ඉන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නොලැබී ගියොත් ඒ අය මොකද කරන්නේ ඒ දුක දරා ගන්න බැරි වුණොත් සමහර වෙලට ජීවිතේ පවා විනාශ කරගන්න මට්ටමටපත් වෙනවා. එතකොට එතන මේ තනිකර තියෙන්නේ මොකද්ද? කායික මානසික දුක්. මේ සකස් වෙන තැනට එන්නේ අනවබෝධයෙන් ඇහැ කරන ආසේ දිව ශරීරයේ මෙහෙවීම. විශේෂයෙන් අපට මේ දේශනාවට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වේගෙන යන නිසා ඉතිරි කාරණා ටික බොහෝම කෙටියෙන් අපි මතක් කරනවා විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා නියම ආකාරයෙන් දැන දැක එහි මේ නොඇලීමෙන් කටයුතු කරනවා නම් පංච උපාදානස්කන්ධයෝ නොවැඩෙන බවත් පුනර්භවය සකස් නොවන බවත් ඒ වගේම තමයි කායික මානසික දාහයෝ සකස් නොවන බවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒත් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට කටයුතු කරන කෙනාගේ යම් දික්තියක් වෙත්නම් යම් දැකීමක් තියෙනවා නම් ඒ දැකීම තමයි කියනවා සම්මා දිට්ඨිය. ඒ වගේම තමයි ඔහුගේ යම් සංකල්පනාවක් තියෙනවා නම් ඒ සංකල්පනාව තමයි සම්මා සංකප්පය. ඒ වගේම තමයි ඒ විදිහට කටයුතු කරන කෙනාගේ කොහොම කටයුතු කරන කෙනාගේද මේ විශේෂයෙන්ම මේ මේ ඇලීම ප්‍රහාණය වෙන විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන තණ්හාව නොවැඩෙන විදිහට කටයුතු කරන කෙනාගේ කොහොමද පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන ඇලීම නොවැඩෙන විදිහට කටයුතු කරන්නේ අර ඇහැ ඒ වගේම රූපය චක්කු විඥාණය ඒ වගේම තමයි චක්කු සම්පස්සේ චක්කු සම්පස්සේජ වේදනාව ආදීනව දකිමින් වාසය කරන කෙනාට ඒ වාගේ ආදීනව කියලා කියන්නේ මොනවද විශේෂයෙන්ම ඇහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය යම් කිසි කෙනෙක් දකිනවා නම් රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිනවා නම් චක්කු විඥානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නුවණින් දකිනවා නම් අන්න එතන තමයි ආදීනව ප්‍රකට වෙන තැන. එතකොට අන්න ඒ කෙනාට යම් කිසි දිට්ඨියක් තියෙනවා නම් දැකීමක් තියෙනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨියයි සංකල්පයක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ තමයි යාට පහළ වෙන සම්මා සංකල්පය. ඒ වගේම යම් වීරයක් තියෙනවා නම් වායාමයක් උත්සාහයක් කරනවා නම් ඒ තමයි සම්මා වායාමය. ඒ වගේම තමයි ඔහුගේ යම් සමාධියක් තියෙනවා නම් ඒ තමයි සම්මා සමාධිය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතන ඔහුගේ තුළ මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ මේ අංග පහක් මේ විදිහට දියුණු වෙනවත් එක්ක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෝධි අංග දියුණු වෙන්න පටන් ගන්නවා. මොනවද? සතර සතිපට්ඨානිය වැඩෙනවයි කියනවා. ඒ වගේම තමයි සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු වෙනවයි කියනවා. ඒ වගේම තමයි සතර ඉරිදිපාද ඒ වගේම පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල, ඒ වගේම සප්ත බොජ්ජංග, ඒ වගේම තමයි යුගනද්ද ධර්ම දියුණු වෙනවා. යුගනද්ද ධර්ම කියලා කිව්වේ පින්වත්නි සමත විදර්ශනාව එකට ඔහුගේ තුල දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එහෙම යුගනද්ද ධර්ම වැඩෙනකොට සමත විදර්ශනාවන් දියුණු වෙනකොට අන්න ඔහු තුල මේ පරිඤ්ඤය පහතබ්බ භාවේතබ්බ ඒ වගේම තමයි සච්චිකාතබ්බ කියන මේ කාරණාවන් සම්පූර්ණ වෙනවා කොහොමද පරිඤ්ඤය කියලා කියන්නේ පින්වත්නි දැනගත යුතු ධර්ම ඔහු දැනගන්නවා මොනවද දැනගත යුත්තේ පංච උපාදානස්කන්ධය දැනගන්න ඕන ඒකට කියනවා පරිඤ්ඤය ඒ වගේම තමයි පහතබ්බ කියලා කියනවා මොකද පහ කළ යුතු ධර්ම පහ කළ යුතුයි මොනවාද පහ කළ යුත්තේ අවිද්‍යාවත් භව තණ්හාවත් ප්‍රහාණය කළ යුතුයි. දැන් කල්පනා කරන්න අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීමමයි. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. දැන් කොටින්ම කියනවා නම් ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකක්ද? ඒක තමයි මේ ලෝකේ තියෙන පරම ඇත්ත. එතකොට මේ ලෝකේ තියෙන පරමැත්තක් තමයි මේ ලෝකේ දුකයි කියන එක. එතකොට සාමාන්‍යයෙන් කෙනෙකුට මේ ලෝකයේ දුකයි කියන එක අරමුණු වෙන්නේවත් නැත්නම් ඉතින් එතන එයාට තියෙන අවිද්‍යාව. එතකොට මේ පහතබ්බ කියලා කියනකොට ඔහුට අවිද්‍යාවත් භව තණ්හාවත් කියන දෙක ප්‍රහාණය වෙන්නට ඕන. ඒ වගේම තමයි භාවයේ තබ්බ කියලා කිව්වේ වැඩි යුතු ධර්ම. වැඩි යුතු ධර්ම හැටියට පෙන්නනවා සමත විපස්සනාව වැඩි යුතුයි. ඒ වගේම තමයි සත්‍චිකාතබ්බ කියලා කිව්වේ අවබෝධ කළ යුතු ධර්ම අවබෝධ කළ යුත්තේ විඥා විමුක්ති. ඒ එතකොට ඒ මාර්ග ඵලයන් අවබෝධ කළ යුතුයි. එහෙනම් මේ විදිහට අපි මේ දේශනාවට ලැබිලා තියෙන කාල වේලාවට අනුව සාකච්ඡා කළේ චක්කායතනයේ මුල් කරගෙන කෙනෙක්ගේ තුල තණ්හාව මේ පුනර්භවය දක්වා සකස් වෙන විදිහ සාකච්ඡා කළා. ඒ වගේම තමයි චක්කායතනිය මුල් කරගෙන කොහොමද මේ උපාදාන සකස් නොවන විදිහට ඇහැ මෙහෙවන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කළා. මේ පින්නතුන් උත්සුක වෙන්නට ඕන, දක්ෂ වෙන්නට ඕන. ඊළඟ ආයතනයේ සෝත, ගාන, ජීවා, කාය, මන කෙනේ ద్వාරයන් ආශ්‍රය කරගෙන කොහොමද කෙනෙක්ගේ තුල මේ භව තණ්හාව දියුණු වෙන්නේ කියන කාරණයන් ඒ විදිහට මෙනෙහි කරමින් තමන් මේ ධර්මය පිළිබඳ තියෙනා වූ දැනීම වර්ධනය කරගන්න වර්ධනය කරගන්න තමන්ට තමන්ගේ හිත අකුසලයෙන් මුදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ මහා සලායතනික සූත්‍රය අද දවසේ අපි සාකච්ඡා කළේ මහා සලායතනික සූත්‍රයෙන් අපි මේ සාකච්ඡා කළ ධර්මයන්ට අනුව අපේ තුල තේන්නා වූ ධම් දැනුම වර්ධනය කර ගැනීමට මේ දේශනාව ඒකාන්ත හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා